ඉඛතියාර කරව බෑෆයි කමා අන්නල් උම්මත හියල් වසතු ෆිල් උමමි al wasatu fil umami ei ummattahuge medugami ummataki mi meduminuge ummatekkamuga waafadain ei allah wani mi umma meduminuge ummatekkamuga lavva وكذلك جعلناكم أمة وسطا لتكونوا شهداء على الناس بقرة سورة الله قربان تمن الله تيبامي هم مدومينوغ أمتك كم غلبيمه دين إيه مدومين على غون من نميوني أوليفا أي كون كهلا مدومينتو على غون من إيفيفا ميواني إيه مدومينكي أي ميها هي تهوري غوتكان ನಮಾದು ವೆಸ್ ಬಾಗು ತುತಂಗೆ ಬೋತೆ ತನವಸ್ಕೋ ನಮ ಕೊಮ್ಮೆಹೆನ್ ಜಮಾತಕು ನಮಾದು ಕುರಾ ಕಣ್ಣುಜಿಹೆ ಏ ನಮ ಬೇನು ಇರಕು ಆಸ್ ನಮಾದು ಕೊಲ್ಲೆವೇನೆ ಮಿಯೇ ಮೆದುಮಿನಕಿ ಏ ಗೊತ್ತ ಅಳ್ಕೊಂಡು ಮೆನ್ನ ವಿಸ್ನಾದೇವಿ ಫಹುರಿ ಕುರೀಗ ಏನ್ ನೂ ಹಗಿಗತುಗ ಮೆದುಮಿನಕಿಯೇ ಮೆದುಮಿನಕಿಯೇ ಕುರಿ ಉಮ್ಮೆತ್ತಕ ಅಳ ಬಲಾರುಗ ಮಿ ಉಮ್ಮತಂ ಅಲ್ಲೋ ಸುಬಾನ್ ತವರ ವರಗ್ಗಿನ ಲುಯಿ ಫಸೇಹತ ದೆವ್ವಾಫವೆ ಕುರೀಗ ಬಯಂ ಉಮ್ಮೆತ್ತಹುಗೆ ಮೀಹುಂಗೆ ಹೆದುಮುಗ ನಜಿ ಹೆಜ್ಜೆ ಹೆಜ್ಜೆ ಐತಂ ಕೊಳು ಕಂಡಾನ ಗಂಜಿಹೆ ಮಿ ಉಮ್ಮತಕನು ಜಿಹೆ ಮಿ ಉಮ್ಮತುಂ ಫೆನುಂಗೆ ಬತ್ತಾಹಿರುವೆ uriga ummattahuga alukan kurmattaka waki khassa tanakan hurihamen jamaawan jeheni enun tanegga koffiyaka kamakunude allahu qabulen nuqurabba ehenna mesmi ummatuga mihunna ekam besman wi fasiha kod devvafa datur matiga ulayirwes adi enun tanegga ulayirwes emi hunna jamaa hedi tan kom metaneggas bimuge muli bimmati wani namad kurave tanegotuga allah lavva hama efadan fennu libejjiya velin tayammam kurave gotavani lavva mi meduminu emmana anemmane ki މި އުމަّތުގަ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಕಂಡ ಅಳುವಾಫಾವಾ ವರವ್ವರ ಇತುರಕವ್ವೆಸ್ ಎವ್ವೆಸ್ ಕಮಕ್ಕೊಗ್ಗೆನ್ನುವಾನ ಅದಿ ಮದುವೆಸ್ ಕೊಗ್ಗೆನ್ನುವಾನ ಬೈ ಮಿಹುಂ ಇತುರು ಕೊಫವಾನಿ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ದೆಕ್ಕಿ ವರವ್ವರ ಇತುರು ಕೊಫವಾನಿ ಹದ್ದು ಫಹನಲಾಯ ಗೊಸ್ಫವಾನಿ ei meduminum mi kassalum ei meduminum kassalum hama e fadaen bay mihum dina unikoffave dina unikoffave qur'ana sunnatun sabitwa etak kamaka inkar koffave bahul ege maane ki dinun ek kantatta uni kurun eves meduminun kassalagen diun medumin maana koffani ilmeri migota algon menge terega medumin maana koffa gota kannu vidalwani fahum wasatun fi babi sifatillahi subhanahu wa ta'ala allah subhanahu wa ta'ala ge sifafulutahu ge babuga eba mihunaki ei medumin ikhtiyar koffa mihunne بين أهل التعطيل الجهمية وأهل التمثيل المشبهة ei ahlut ta'tiluge ahlu erna ei jahumiyai emi hunna ahlut tamsilul mushabbiha Allah subhanahu wa ta'ala ge sifafulu takuga wattaru bayan kuri mi hunna demeduga ahlu sunna wal jamaatu ge mi hun bani ege maane ki ahlu sunna wal jamaatu ge ahlu werin emi hun Allah subhanahu wa ta'ala ge sifafulu taka inkar besnu kure adi ekalange zaat fula sifafulu ta sabitu as kure ekama ku misalen nu jaha mehar jahmiyai මත මුතසිලා අම ජහමියන්ගේ තෙරේ මුතසිලාන් වෙසිමෙලන්නේ එමීහුම් බුණාගොතුගා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සිෆා ෆුලෙන් ලිබෝඩි ගන්න නුවේ එවස් කීවෙන් හේති හෙන්තිය බුණී එමීහුනා සුවාල් කරමු මුහු ජවාබ් මිදෙනී තිමන්නමෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා සිෆා ෆුල සාබිත කොෆියා ඒගේ වත්තර බයන් කරන් වෙජිහේ මුසාරකන් අල්ලාහ් සුබ්හානහු වතාලා අයිප්පුළු ලිබෝඩි ගෙන් වේ මිගොතබ්බුන ෆියා තිමන්නමෙන් බුණන් ජිහේ මීහෙක්ගේ අයිෆදාන්නේ අයිව අයිපොළ ලිබෝඩිගෙන් වනි නුවත කොම්මෙස් එහෙන් එච්චෙක්ගේ අයිෆදාන්නේ ඒගොතුම් වත්තර බයන් කුරංග බජි හේතිවන්නමේ එකමුන් සලාමයි වමට්ටකා තිමන්නමෙන්න ඉතුරු මගෙන්නෙතේ එකලාංගේ සිෆෆලොතන් නෆී කුරුන්නු ඉතුරු මගෙන්නෙතේ ඒ බෑමි හමනේ අල්ලාහ්ගේ සිෆෆලොතක ඉන්කාර කොෆ මුතසිලා දැන් මුෂබ්බිහා මෙමිහුන් නකීමි අල්ලාහ් සුබ්හානහු වතාලා ලිබෝඩිගම් වා සිෆෆලොතක මිසාල ජෙහිමියුන් එමිහුන් මිබුනනි අල්ලාහ්ගේ මෙවැනි සිෆෆල එවැනි මීහෙක්ගේ සිෆෆදේ එකලාගේ බල්ලවෑ බොඩිගෙන් වේ ඉන්සානුම් බලාෆදා එකලාගේ අස්සවෑ බොඩිගෙන් වේ ඉන්සානුම් අහාෆදා එමිහුම් මිගුණනි මි දෙ ෆිරුකාගේ දෙමෙදුග අහලු සුන්නා වල් ජමාතුගේ මිහුම් වනි එමිහුන්ගේ අකීදා යකි අහලු සුන්නා වල් ජමාතුගේ අකීදා යකි අල්ලාහ් සුබ්හානහු වතාලා සිෆෆුරුත ලිබි බොඩිගෙන් වේ එම්මෙ ෆුරිහම ගොතුග එයි එකලාගේ ذات ෆුලා එකශීගම් වා ගොතක එව්ස් මහලුවක එෆ්ෆද වෙගෙන්නේ නුවේ وهم وسط في باب أفعال الله تعالى بين الجبرية والقدرية وغيرهم أدي إبامي هنكي إبهي أهل السنة والجماعة أهل ورنكي أي الله سبحانه وتعالى عمل تهوغ بابوغا أي جبرية إنا قدرية إنا دمتوغا أميهم بني أهل السنة والجماعة جبرية إنكي أي أميهم بناغتوغا الله سبحانه وتعالى وني إنسانا مجبور كربعفا ඉන්සානාගේ වෙස් ඉක්තියාරනේ ඉන්සානාගේ මිසාලකී වාජිහේ තනෙක් ගහුරි ගහෙක්ගේ මිසාල ඒ වාජිහුණු අතකන් ඒ ගස්ලෙන් බිගෙන් දාන එමිහුන් බුණාගොත ජබරියාමි මෙමිහුන්න කීමි මින්වර් ෆුලුගා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මින්වර් ෆුලුගා මස්සර ජීෆාවා මිහුන් මග්ෆුර දිගෙන් ගොස්ෆාවා මි අල්ලාහ්ගේ මින්වර් ෆුලා කී එකලාංගේ ෆියුල් ෆුලා එකලාංගේ අමල් ෆුලෙන් එයි ඒ රුබූබියතු ගතරන් හිමෙන එකම මින්වරන් ඊමාම්මකි මින්වරන් ඊමාම්මකි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ රුබූබියතන් ඊමාම්මකි මිබෑමිහුම් බුණාගතුක ජබරියාමිහුම් බුණාගතුක ඉන්සානය වනී මජබූරු කුරවිගෙන් අල්ලාහ් මජබූරු කොගෙන් ඉන්සානා හුරිහා ෆාෆතක වෙස් කුරණි මුශ්රිකුම් මුශ්රිකුන්ගේ ගොතුක එතිබි අල්ලාහ් මිහුනම් මජබූරු කුර කුරවෑ කුරවෑගේ අදි මුස්ලිමකු මුස් ඉස්ලාම් වෙස් වනී අල්ලාහ් මජබූරු කුරවෑ ඒ මිහුම් බුණාග දැන් කදරියා කදරියා කී එයි මින්වර ෆුළු සාබිතු කුරුමුග හද්දු ෆහනලා දිය මිහුම් එමිහුම් බුණාගතුක ඉන්සානා ෆුරිහම ඉක්තියාර ලිබිගෙන් වේ ඉන්සානා ඒනගේ අමලුග මුස්තකිල්ලෝ ඉන්සානා කුරා අමලුත අල්ලාහ් වස් දෙන වඩිග නුවේ ඉන්සානා කුරුම ෆහුග මෙනු වි එමිහු මුනාගතු අල්ලාහ් ලියුවැෆ් ඔති කෙමිහු කුරානිය කිනු අල්ලාහ් එඟි වඩි නුගන්නවා ඉන්සානාගේ කිබෑන් එව්වෙ සමල ඉන්සානා කුරුම ෆහුග මෙනු වි ඒ කදරියා මිහුගේ අකීදායකි මි දෙ ෆිරුකාගේ දෙමෙදුග අහලු සුනල් ජමාතුගේ අකීදාවනි එබහි ඉන්සානාය ෆුරිහා ඉඛතියාර ලිබිගෙන් වේ අදි බයක් කන්තත්ත ඉඛතියාර ලිබිගෙන් නුවේ ගින කන්තත්ත හුගා खास को शरई kan tatta hoga insana ki ikhtiyar libigen wami he ena enen eben hiyamagu ikhtiyar kurumuge hiyamagu ikhtiyar kurumuge ikhtiyar libifa nubamagu ikhtiyar kurumuge ikhtiyar enan ebay enan ikhtiyar mana quran ebbes faraten nei ei insanaga bayek kan tatta insanayen eba kureve majbur wegen bes misalaka insana පුඩකමු දායරුග ඒන එකන් කුරණී ඒනගේ ෆොරිහම ඉක්තියාරු ඒනගේ ෆොරිහම ඉක්තියාරු එකන් ඒන කුරණී එහෙන් නමවස් කුඩගේ ෆිලි නොහිෆේ බනි ඒන ජෙහෙ හිඳුග ඒනගේ ඉක්තියාර කුන්නුම් එකන් වනි අදි හැම එපදා සීඩියකුන් ඉන්සානා ෆංගි ෆිලා මච්චම් යරණී ඒනගේ ඉක්තියාරු එහෙන් නමවස් සීඩියන් නැති ඒන වෙට්ටෙනි වෙට්ටුනි මිසාලක වෙට්ටෙජ්ජිය ඒ වෙට්ටුනි ඒනගේ ඉක්තියාර කුන්නුම් කොම්මියකස් මිකන්තත්ත ඉන්සානා හමරංගලා ඉංගේ බයකන්තත්තන්ගේ බහුරු ඉන්සානා කිබෑගා මජබූරුම් වාකන්තත්තා الله سبحانه وتعالى جي حضرتهم مجبور واكن تتنگ بهر انك اختيار نتي كما كو شرعي كان تتاكي انك اختيار بيگم واكن تت ان كم امید فرقا کے دیمے تو اہل سنت جماعت کے اہل برمی والی وفي باب وعيد الله بين المرجئه والوعيديه من القدريه وغيرهم ادي الله سبحانه وتعالى کے وعید وعید کا وعید فلتا ہوگا اہل سنت والجماعت کے عقیدہ ہے کہ ای مرجئہ نہ وعیدیہ نہ میدمے تو mi de firqaage demeduge aqida waidiya annaki ei allah subhanahu wa taala ge waidu ebayge macca saabitun faafay koffiya ebahi faafay koffiya enaya naraka wajibu hisab ena kaafara kavvi faafay koffiya bodu faafay kan arayagen fi ena kaafara kavvi adi allah subhanahu wa taala ge azab ena ge macca wajibu fusse umme vesnei ಮುರುಜಿಯಾನ್ನ ಕೀಯಗೆ ಇದಿಕೊಳು ಮುರುಜಿಯಾನ್ನ ಕೀ ಎಯಿ ಇಸ್ಲಾಮ್ ಮುವಫಹುಗ ಈಮಾನ್ ಮುವಫಹುಗ ದೆನ್ ಕಿತಮ್ಮೆ ಬೊಡು ಫಾಫೆ ಮೀಹಾ ಕುರಿಯಕಸ್ ಏನಕ ಇಬಸ್ ಗೆಲ್ಲುಮೆನ್ನೆ ಏಕಮಕು ಅಲ್ಲಾಹ್ ಏನನು ಹಿಪ್ಪವಾ ಎಮೀಹುಂಗೆ ಅಕೀದಾಯಕಿ ಮುರ್ಜಿಯಾಂಗೆ ಅಕೀದಾಯಕಿ ಕಾಫರ್ ವೆಹುರೆ ಕುರಾ ಹೇವ ಅಮಲೆಗ್ಗೆ ಫಾದಾ ನುವಾ ಫದಾಯ್ ಈಮಾನ್ ವೆಹುರೆ ಕುರಾ ಕಿತಮ್ಮೆ ಬೊಡು ಫಾಫೆಗ್ಗೆ ಗೆಲ್ಲುಮೆವ್ವೆಸ್ ಇನ್ಸಾನಾ ಕಂಡೆ ei emihunge gaatuga iimaan kama ki evvaregga hunna ecce iimaan maffahu eeni furihama efe iimaan kan eedden unyennuwa ekama qur'aanuga qur'aanuga nassu takaves khilaf qur'aanuge tan aayategga allah iimaan kama ki mi univefa iturwa ecce kan bayan kurawafare wazadahum iimana emihuna iimaan kan iturwegen diyaye ගුරුවානුගේ බෑවර ආයත්තවගේ බොහොර ඊමාංකම් ඉතුරුවේ බලික රිවාවාහක ෆාෆතක් කුරුමුන් ඊමාංකම් බලික රිවේ අදි කියමන් තරිකමුග අමලත හේව අමලත කුරුමුන් ඊමාංකම් ඉතුරුවගෙන්දේ එක මිමිහු කම ඛිලාෆ මුර්ජියා ඉන්න වঈදියා ඉන්න දෙවෙදුගේ අහලු සනල් ජමාතුගේ අහලු වෙරම් වනි ඒ කිහිනේ ඒ අමලතන් අමල කුරුමකී ඊමාංකමුගේ ෂර්තෙන් අහලු අහලු සනල් ජමාතුගේ අකීදායකි අමලකි හේව අමල් කුර්මකි ඊමාන්කමගේ ෂර්තේ ඊමාම් වියස් හේව අමල් නොකොෆියකා එනගේ ඊමාන්කම් කබ්බුලෙන් නොකරවෑනේ සවබකි කුර්ආනගේ එතන් ආයතෙක්ගේ අල්ලාහ් ඊමාන්කමගේ ෆහතවනි අමලුගේ වාහක බයන් කරබෑ ඉන්නල් ලදීන ආමනු වඅමිලු සාලිහාත් අල්ලදීන ආමනු වඅමිලු සාලිහා ඊමාම්ගේ සාලිහ අමල් කරමියෝ අම කරුන් ඊමාම්ගේ සාලිහ අමල් කරමියෝ ඊමාම්ගේ සාලිහ අමල් එබා ආදේ කුර්ආනුගේ ඊමාන්කම් බයන් වා කොම්මේ මකාමෙක්ගා අමලු එබ බයන් වෙගෙන් ආදේ එහෙන්කමු ilmeri midaalawagotuga ahlu sunnal jamaatuga ahluveri midaalawagotuga amalaki ebahi hiyo amalaki iman kamuge sharte iman kamuge sharte den murjiyan murjiyan na khilafa murjiyan emi hun sharte gotuga nu deke waidiyan emi hun ebrani bodu faafe kofiya eneki narakaga abaduga abadad demi onnane mi heke ahlu sunna wal jamaatuga aqida ki bodu faafe kon ena tawban we marwe gosfiya ena wahushi allahge mashiyatuge daruga එබහි අල්ලාහ් ඉරාද කුරවෑෆිකම ගවානම එෆාෆෙන් එනා ගියාමෙත් දොහග අසාබු දෙවෑෆ දින් ස්වර්ගවද්දවාන නොත අල්ලාහ් ඉරාද කුරවෑෆිනම එෆාෆ එනා ෆුස්සවා දෙවෑෆ නරකන් නොද්දවා ස්වර්ගවද්දවාන එබහි අල්ලාහ්ගේ ඉක්තියාරුග දරහුග එනවා හුෂි එනායකි නරකයාග අබදු ගවද දෙමියොන්නාන මීහෙන් නෝ බොඩ ෆාෆේ කුරියස් බොඩ ෆාෆ කුරා මීහා එනවා හුෂි අල්ලාහ්ගේ මශියතුග දරහුග අල්ලාහ් ඉරාද කුරවෑෆිය ෆුස්සවා දෙවවාන අදි ඉරාද කුරවෑෆිය අසාබු දෙවවාන අසාබු දෙවෑෆ දින් ස්වර්ගවද්දවාන එහෙන් කම මීදේ ෆිරකාගේ දෙමෙදුග අහ්ලුස්සන වල් ජමාතුගේ මිස්තකම වනි وفي باب اسماء الايمان والدين بين الحروريه والمعتزله ادي ميهك مؤمنك منمغ نن لقب دينمغ අහලුසන වල් ජමාතුගේ මීහුම් වනී හරූරියාය මුතසිල්ලා එන්න දෙමෙතුගා හරූරියා එන්න කී එයි වබයිනල් මුර්ජියති වල් ජහමියා අදි මුර්ජියා එන්න ජහමියා එන්න දෙමෙතුගා haruriya mu'tazilaya murji'anna jahmiya de medugami murji'anna jahmiya inna en aqida mi babuga adi haruriya mi hunna mu'tazila mi hunna bas en aqida mi babuga haruriya mi hunna ki ei khawarijum haruriya inna ki khawarijum emi hunna haruriya inna mi kiuni denange boy nuata mi hunna khawarijum es ki dane mi aqida foittahuge mi hunna devva for namaki en namaki khawarijum an namaki haruriya haruriya mi kiunu gotaki මෙමීහුන් අලීගෆානා ඛිලාෆා අලීගෆානා ඛිලාෆන් හංගුරාමය අලීගෆානා හංගුරාම කුරමන් නිකුතුමට්ටකා ලෂ්කරු රාවාම් වෙගෙන් මෙමීහුන් ජමාවි ඉරාගුගේ හරූරා කියා රහුගා ඒ රහන් නිස්බෙක්ක මෙමීහුන් කියුනි හරූරියා දැන් ඛවාරිජුන්නේ මෙමීහුන් කියුණු ගොතකි එමීහුන් ඉමාම් මීහා බොඩෆාෆේ කොෆියා එමීහුන් මොනාගතුගේ ඉමාම් මීහාගේ මච්චන් හංගුරාමයන් නිකුතුම් වාජිබු ඒ හංගුරාමයන් නිකුතුම් ඛවාරිජුන්නකි ඉමාම් මීහාගේ මච්චන් නිකුන්න මීහුන් ಖವಾರಿಜುಂಗೆ ಖವಾರಿಜುಗೆ ಮಾನೈಕಿ ಇಮಾಮಿಯಾಗ ಮಚ್ಚನ್ನಿ ಕುತುಂ ಎಮಿಹುನ್ನಂಗೆ ಎನಂ ಕಿಯುನು ಗೊತಕಿ ಎಮಿಹುಂಗೆ ಅಕೀದಾ ಗೊಂಡಗುತುಂ ಇಮಾಮಿಹಾ ನುವತ ವೆರಿಮಿಹಾ ಗೌಮೆಗ್ಗೆ ವೆರಿಮಿಹಾ ಬೊಡಫಾಫೆ ಕೊಫಿ ಎನಾ ಹಾ ಗುರಾಮನ್ನಿ ಕುತುಂ ವಾಜ್ ಎಹೆಂಕ ಮಹುನ್ನ ಖವಾರಿಜುನ್ನೆ ಕಿಯುನಿ ಮಿಮಿಹುನ್ನ ಈಮಾಂಕಂ ಎಬಹಿ ಮಿಯಕಂ ಈಮಾಂಕಮುಗೆ ಲಕಬು ದಿನುಮುಗ ಅಹ್ಲು ಸುನ್ನತ್ ವಲ್ ಜಮಾತುಗೆ ಅಹ್ಲು ವೆರಿ ಮನಿ ಮಿ ದೆಬಾ ಮಿಹುಂಗೆ ದೆಮೆದುಗ ಅಹ್ಲು ಸುನ್ನ ವಲ್ ಜಮಾತ್ಗೆ ಅಕೀದಾ ಕಿ ಮಿ ದೆಬಾ ಮಿಹುಂಗೆ ಅಕೀದಾಗೆ ಮೆದುಗೆ ಅಕೀದಾ ದೆಮೆದುಗೆ ಅಕೀದಾ මුතසිලාන් එමිහුන්න මුතසිලාන්නේ කියුණ ගොතකි හසනුල් බසරි හසනුල් බසරියා මිමිහුන් කුරි බහුසේ හසනුල් බසරියා මිමිහුන් කුරි බහුසෙන් එයි අල්ලාහගේ සිෆෆුල් තකාමෙදුගා සිෆෆුල් තකාමෙදුගා නුවත මිමිහුන් ಮುತಜಿಲಾನ್ನೇ ಕಿಯುನು ಗೊತಕಿ ಮಿಮಿಹುನ್ ನಂ ಹಸನುಲ್ ಬಸರಿಯಾ ಮಿಮಿಹುಂ ಬಹಸುಕುರಿ ಬೊಡುಫಾಫ ಕುರಾ ಮೀಹಾಯ ಮೆತುಗ ಮಿಮಿಹುಂ ಮುನಾ ಗೊತುಗ ಬೊಡುಫಾಫ ಕುಫಿ ಮೀಹಾ ಏನ ಗಿಯಾಮಿದ್ದು ನರಕಾಗ ಅಬದುಗ ಅಬದದ್ದೆ ಮಿಹುನ್ನಾನೆ ಹಸನುಲ್ ಬಸರಿಯ ಕಮ ಇನ್ಕಾರ ಕುರವಿ ಏಯ್ ಎವಗುತುಗ ಹುನ್ನವಿ ಎಮ್ಮೆ ಬೊಡು ಇಲ್ಮೆರಿಯಾ ඉංකාර කරවිය මිමිහුම් වකිව ගති වකිව ගතිම හසන් බසරි විදාලවනි එමිහුම් අහරම්ගේ කිබෙන් වකිවෙච්චේ මුතස්ලාන්ගේ මානෙකි වකිවා මිහුම් වකිවා මියුන් හසනුල් බසරි එදෙව්වි නම් ෆුල මිහුන්න ලකබෙග්ගේ ගොතුක වෙගෙන්දී මිහුන්න කියුනේ මුතසිලායින මුතසිලෙන්න ඛවාරිජුන්ගේ අකීදායකි මීහක ඊමාකම්ගේ ලෆ්සු දිනමුග මිලකබ දිනමුග එමිහුන්ගේ අකීදායකි බොඩුෆාෆේ කොෆියා මිහර එක්කමුගේ මි දෙබෑ මිහුන් ඉත්තිෆාග ඒ ගියාමෙද්දෝක නරකයාගේ අබදුග අබද දෙමි ඔන්න දෙමි ඔන්නානකම ඛවාරිජුන් වස්මුණනි අදි මුතසිලායින් වස්මුණනි බොඩුෆාෆේ කොෆියා දැන් ඒනෑ දෙන නමාමෙදුග හවාරිජුන් ගේ ගාතුග ඒනෑ කි කාෆර බොඩ ෆාෆේ කොෆිය මිසාලකම් යක් වක්කන් කුරි සිනේ කුරාබේ බොඩ ෆාෆේ බොඩ තිෆාෆා එයින් ෆාෆේ කොෆිය නැහි කාෆර හවාරිජුන් ගේ ගාතුග මූතසිලාන්ගේ ගාතුග නන්තෆාත මූතසිලාන් ඒනෑක කාෆරෙක්ගේ නම් වෙස්නුදේ අදි මූමිනෙක්ගේ නම් වෙස්නුදේ එමීහුන්ගේ අකීදාය කි එයි එදෙමෙදුග මෙදුග ඒනෑ හේරි මන්සිල බයිනල් මන්සිලතයින් එමිහුම් පුනනි එයි දෙ මකාමුගේ දෙමෙදුගාවා මකාමකේ එන ඒ මකාමුගේ හේරි ඇයි අලං එමිහුන් හදා හෙදී එච්චෙන් ඇයි දුවහකු අස්හාබය කලකුස් දෙන වඩාගේ ලකබෙන් නුන් ඇයි කියේ එමිහුන් දෙන වට එබේ කලුම් දෙන වඩාගේ මකාමෙන් නුන් ඒ මකාම කියේ එමිහුන් කඩාලා ෆමිවා මකාම් බොඩුෆා ෆේ කොෆියා එන කාෆර කවස් නුවේ මුමින කවස් නුවේ ඒ දෙමෙදුවා ඒ මිමිහුන්ගේ අකීදා දැන් මුර්ජියන්න ජහමියන්න මුර්ජියන්න ජහමියන්න මිමිහුන්න කීමි ඉන්සානා කිතම්මේ බොඩුෆා ෆේ කුරියකස් එනගේ ඊමාන්කම් සර්රෙග්ගෙ මින්වරවස් උනිනු වයබුනානි මුරුජියයි නජහමියයි මිමි උන්න කීමි ඉන්සානා කිතම්මෙ බොඩ ෆාෆෙක් කුරසේ නැහිරි ෆුරි හැම ඊමාන් කමුග අහලු සුන්නවල් ජමාතුගේ මිහුම් වනි මිබෑ මිහුන්ගේ මෙදුග අහලු සුන්නවල් ජමාතුගේ අහලු වරින් දෙකේ ගොතුග එමිහුන්න කී මුමිනුම් එහෙන් නමවෙස් මුමිනුගේ තෙරේගෙ හිමනේ ෆාසිකුන් මුමිනුගේ තෙරේගෙ හිමනේ ෆාසිකුන් එයි බොඩ ෆාෆෙන් ෆාෆ කුරාවරකන් එනගේ ඊමාන්කන් උනිවගෙන් දේ එහෙන් නමයි සේන කාෆරකන් නොවානේ කුෆුරුගේ අමලෙන් නොකරණීනේ කාෆරකන් නොවේ නෑ මූමිනෙක්ගේ නමුගේ එන හුන්නානි එහෙන්නමයි සේනකි ෆාසිගේ බොඩෆාෆේ කුරා හින්දුගා එහෙන්නමයි සේන මිල්ලතකුන් එන බේරෙන් නොවේ ඒ අහ්ලුසුන වල් ජමාතුගේ අකීදායකි මිවරත් දෙන ගන්න ජෙහමස්සද وفي باب أصحاب رسول الله صلى الله عليه وسلم بين الرافضة والخوارج أدي رسول الله صلى الله عليه وسلم أصحاب بيكلم نامدوغا أهل السنة والجماعة عقيدة كي ඒ රාෆිදෝන්න ඛවාරිජුන්න මිබෑමී හුන්ගේ මිදේ අකීදාගේ දෙමෙදුගව අකීදා රාෆිදෝන්ගේ අකීදා කිකව රාෆිදෝන් එමී හුන්නකි අලි අලිගේ ෆානු මායික් කුරුමුග හද්දු ෆානලා දිහමි එමී හුන් දෙකේ ගොතුග අලිගේ ෆානා හැම එකන අහලු බයිතුන්ගේ අහලු වරින් එමී හුන්ගේ කනි මුස්ලිමුන් නකී දෙන් තිබි හුරිහා සහාබිනයි කාෆර් රාෆිදෝන් මුනාගත adi khaassakun e mihun emme adawa itterin ei tin khalifa Abu Bakr gafana Umar gafana Usman gafana mihun bunagotuge ei kaafarunge imam kaafarunge imam me mihun bunagotuge adi Rasulullah sallallahu alaihi wasallam swaruge gufar kam khabaru devwa fawa bekalun naki kufruge emme isbekalun kam e mihun bunafa Qur'an ko Allah ikorawani waqatilu a'immatal kufri tibamihun kufruge imamun naha gurama kurasha එමිහුන්ගේ තෆ්සීර තමුගේ එමිහුන් ලියපවනි ඒ කුෆරුගේ ඉමාමුන්ගේ මුරාද කී සුබෛරුගේ ෆානා තොල්හතුගේ ෆානා සුබ්හානල්ලාහ සුබෛරුගේ ෆානා තොල්හතුගේ ෆානා මිදි බේකලුන්න කී එයි රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ස්වර්ගයේ කුෆාරකමගේ خبر දෙවි දිහා බේකලුන්ගේ තෙරෙන් දෙබේකලු රාෆිදාන් රාෆිදාන් නකීමි අලිගේ ෆානා මා කුරුංග හද්දු ෆානා ලා ගොස්වාවා මීහුන් ei emihun gaatuga aliige faana ahlul baytun ekani ei muslimun ahlul baytun naki ei en fatimatuge faana hasanuge faana huseinuge faana mi mi bebe kalu ei ahlul baytun den ehni hen ashaab be kalu naki ei kafaru adi aishatuge faana ave sama eha adawaitter be mi mihun naki qur'an ko allah koran inna allah an ya'murukum inna allah ya'murukum an tazbahu baqara baqara sura banu israil mihun musa ge faanu evi dalwani allah te ba mihun amru kurawai geriyek katiluma ගෙරියක් අතිලම එමිහුගේ තෆ්සීර් තහුගා එමිහුන් ලියෆවනේ ගෙරීගේ මුරාද කි ආයිෂා අය සුබ්හානල්ලාහ ආයිෂතුගේ ෆාන ගෙරි කතිලාරේ වන ආයිෂතුගේ ෆාන ගතුළු කුරාන් ෆේ අල්ලාහ වනේ අමර කුරා බෑ මිමිහුගේ තෆ්සීර් තහුගා ලියෆවනන ගෙරීගේ මුරාද කි තාංග ආයිෂතුගේ ෆාන රාෆිදාන්ගේ තෆ්සීර් තහුගා දැන් ඛවාරිජුන් ඛවාරිජුන් නකි එයි අලීගේ ෆානු කාෆර කුරිමීහුන් අදි අලීගේ ෆාන තබාවි අලීගේ ෆානුගේ ලෂ්කරගති විහුරිහා එම්මෙන් කාෆර කුරිමීහුන් ඛවාරිජුන් මිමිහුගේ ඉදිකොළෝ mibamiyunge demeduga ahlus sunnah wal jamaatu miwan ekine ei ahlus sunnah wal jamaatu ga arehuga huriha ashab bekaluna maikkan libigenwe ei e bekalunge darajataka evvara adi maikkamuge evvara vesnu eki be bekaluna eki wara maikkan libigenwani e huriha kamaka ahlus sunnah wal jamaatu ge ahlul weren ittifaq evves bekalaku e bekalege darajay ahlus sunnah wal jamaatu ge ahlul weren nunere ebbes beekaloke beekalege darajeng adi beekalum vidalwa gotuga ashab beekalum naki ei mi ummatuga nabiyya fahuga den allah lavwafa mi bimatiga lavwafa emme ma'im makhluq ei ahlus sunna wal jamaatuga aqida aki mi kantatta huga එහෙම මෙම මි කොම්මෙ කමෙක්ගස් මෙදුමින් එනි අහලුස් සුන්නල් ජමාතුක අහලුරෙන් ඉක්තියාර කොෆා යම මි අකීදාගේ මස්සල තහුග මෙදුමින කීමි අකීදාගේ මස්සල තහුග මෙදුමින කී හගීගතුග මි වුජූබුල් ඊමානි باستواء الله على عرشه وعلوه على خلقه ومعيته لخلقه وأنه لا تنافي بينهما mi baabuga mi bayambege mi wani allah subhanahu wa taala ekala ekalaange arshiga matiga istiwa wodigen wa kama iman wuma adi ekalaange huriha khalqutahunge matiga wodigen wa kama ehen namaves ekalaange huriha altakunna ekugaves makhluqun takunna ekwas wodigen wa ehen namais ekalaange migota altakunna ekuga adi wodigen ma Allahu altakunge matiga wodigen mi kame eggotakes edeme duga nafiyen nokure nafi wani insanek ge nisbatu misalaka insanaku eha duruge vejjiyaka ena kaariyakun wani misalaka mitanga tibi mihon miwagutu e mihon gama me fanna eku ennun etibi mota darinna eku ennun etibi ei insanaga nisbatun hembune wen ekamaku Allahu ei khaliq එකලාංගේ මිසාලෙන් නුජිහි එකලාංගේ ඉෆ්ෆදෙන් එච්චෙන් නුවේ එකලාංගේ ඉෆ්ෆදෙ වෙසෙච්චෙන් නෙයි එහෙන්කම එකලාගේ කන් මිසාලෙන් නුජියන එකලාගේ මතීගා වඩිගෙන් වා හාලුග අලතකුන්නා ක්‍රස් වඩිගෙන් වේ ඒ කොන් හයිසියතකුන් කන් අදි බයාම් වෙගෙන් අන්නා ෆස්ලු إمام ابن تيمية من دعوني وقد دخل فيما ذكرناه من الإيمان بالله الإيمان بما أخبر الله به في كتابه وتواتر عن رسوله وأجمع عليه سلف الأمة ತಿಮನ್ನಮೆನ್ ಬಯಾನ್ ಕುರಿ ಕಂತತ್ತಹುಗೆ ತೆರೇಗವೇ ಅಲ್ಲಾಹಂ ಈಮಾಮು ಅಲ್ಲಾಹಂ ಈಮಾಮುಗೆ ತೆರೇಗ ತಿಮನ್ನಮೆನ್ ಬಯಾನ್ ಕುರಿ ಕಂತತ್ತಹುಗೆ ಹಿಮೆನಿಗೆಂವೇ ಎಕಲಾಂಗೆ ಎಕಲಾಂಗೆ ಫೊತುಗ ಖಬರ್ ದೆವ್ವಾಫಾವ ಕೊಮ್ಮೆ ಕಮಕಂ ಈಮಾಮುಮ ಅದಿ ರಸೂಲಾಯಿ ಕಿಬೆನ್ ತವಾತುರುಗೆ ಮಗುಂ ಸಾಬಿತುವೆಗೆಂವ ಕಂತತ್ತಕ ekalaange abehe gotun saabitugen wa kantattakan iman wuma adi ummatuge salafun ekamegge maccen ijmaa we fa wa kantattakan iman allah hameduwa ebahi allah behe gotun ekalaange khudu ekalaange fotuga ekalaange devwa fa wa kumme khabarakan iman wuma adi ekalaange abehe gotun rasulullah sallallahu alaihi wasallam devwa fa wa kumme sahha khabarakan iman wuma adi ekalaange abehe gotun ಉಮ್ಮತುಗೆ ಸಲಫುಂ ಇಜ್ಮಾ ವಡಾಗಿಂ ಫಾವಾ ಕೊಮ್ಮೆ ಕಮಕಂ ಇಮಾಮ್ ವುಂ ಎಯಿ ಅಲ್ಲಾಹಂ ಇಮಾಮುಗೆ ತೆರೆಗೆ ಹಿಮೆನೆ ಕಂ ಕಮೆ ಕೊಮ್ಮೆ ಮಿಹ ಕೊಸ್ಬುನ ಅಹಾರ ಆರ ತಿಮನ್ನ ಅಲ್ಲಾಹಂ ಇಮಾಮ್ ವ ಏಕಂ ಕೀಹಿನೆಂ ಹೆ ಇಮಾಮ್ ವ ದಿನ್ನೆಗೆನ ಮುನಾಫೆ ಕೊಸ್ ಎಮ ಅಲ್ಲಾಹಂ ಇಮಾಮ್ ಮುಂ ದಿನೆ ಗನ್ನಂಗೆ ಬಜಿಹೆ ಅಲ್ಲಾಹಂ ಇಮಾಮ್ ವೀಮಾ ಇಮಾಮ್ ಕಮ್ಗೆ ಫುರತಮ ರುಕುಂ ಫುರಿಹಮ ವೆಗೆಂ ಎತಾನೆ ಕೀಹಿನೆಕ್ ಕಂ ಇಮಾಮ್ ವ ಜಿಹೆ ನಿಯ ಬಜಿಹೆ ದಿನೆ ಗನ್ನ ಕೀಹಿನೆತ್ತೋ ಎಮ ದುಡುಂ ಹಮ ಏಕನೆ ತಿಮನ್ನ ಇಮಾಮ್ ವೀಮೆ ಪುಣ್ಯ ಸದಿ ಇಮಾನನ್ ವಾ දුලුන් තිවන්නකි කොම්මෙච් එකේ මුනි සදේච්ච කන්නවා දුලුන් පුන විදාන කොම්මෙච් එක තිවන්නකි ડોක්ටර් එකේස් ඉංජිනේර එකේස් කොම්මෙච් එකේස් පුන විදාන එහෙන් නමස් එහෙන් හැම පුණ්‍යකස් නොවාන හකීගතුයි එහෙන් කම මුමිනකේ තිවන්නේ කි අල්ලාහ් ඊමාම් වාමිහකේ පුනාරෝ mikan tattaka iman bang abajihe wara jami kamen mi hagigatuga allah iman wamaki miga waragina kan tattaka ikule igen eba ade الله سبحانه وتعالى كنا كي القرآن كلام يا بهجتون دفوا فوا هريها خبرك كنا قبودكم واتنا وجود قوا كما كنا صفة فلتا كشا كنا كروا كان تتكا مي هريها چك إمام بانه بجيه الله إمام قتير كم كان يمني يمني أدي رسوله كسنة توجا إكلي إكفان بيان كروا فوا هريها كما الله بهجتون صح سند ثابت وين أسفوا هريها خبرك إمام وانجهنا واجب أي الله إمام قتير هيمني كم وني أدي ඉල්මු එරින් උම්මතුගේ ඉල්මු එරින් එකමෙක්ගේ මච්චන් ඉජ්මා වඩාගෙන් ෆාවා කංකං අල්ලාහුගේ අල්ලාහා බෙහෙගතුන් එබේකලුන් දෙව්වා ෆාවා ඛබර්ත අදි එකමුගේ මච්චන් එබේකලුන් ඉත්තිෆාග් ඉජ්මා වඩාගෙන් ෆාවා කංකම වසීමා මකි වාජිබගෙන් වා කමෙ එකමුගේ තෙරේක හිමනේ මිනන්නහු සුබ්හානහු ෆාවක සමාවාතිහි අලා අර්ෂිහි ಅಲ್ಲೋ ಸುಬಾನು ತಾಲ ಉಡುತ್ತಹುಗ ಮತೀಗ ಒಡಿಗಂ ವಾಕಂ ಅರ್ಷೀಗ ಮತೀಗ ಅಲಿಯುನ್ ಅಲ ಖಲ್ಕಿಹಿ ಹುರಿಹ ಖಲ್ಕು ತಕ್ಕುಂಗೆ ಮತೀಗ ಕಲಾಂಗ ಒಡಿಗಂ ವಾಕಂ එහෙන්නම වෙස් ඒ හුරි ඒ හුරි එහා මතීක කලාංග වඩගෙන් වමා එක්වස් වහුව සුබ්හානහු මාහුම් අයිනමා කානු මිස්තකුන් නායහුගේ කලාංග වඩගෙන් වේ මිහුම් වා හුරි හතනෙක්ක යඅලමු මාහුම් ආමිලුන මිහුම් කුරා හුරි හාමල දෙන වඩගෙන් වේ එම එතාංග මුරාදකි ඉල්මුගේ හයිසියතුන් කලාංග වඩගෙන් වේ හුරි හතනෙක්ක كما جمع بين ذلك في قوله الله وني اكلانگ مي دي صفا فلو ابهي الله ارتهو متيگ وڈگم بما ادي ارتكوننا اكو گس وڈگم بم اي دكان تجمع قرب في ايته هو الذي خلق السماوات والارض اكلانگ ارتكابين هدي رسكلانگ في سته ايام حدوهم ثم استوى على العرش دين كلانگ عرشي گمچن استواء وڈگن نيه يعلم ما يلج في الارض එකලාගේ අර්ශික මතික කොටිකම වාකමිතාගේ බයම් වේ අදිහම යායකු යඅලමු මා යලිජු ෆිල් අර්දි වමා යඛරුජ් මින්හා බිම වන්න හුරිහා එච්චෙවස් තෙන කොට ගන්නවය බිමුන් නිකුන්න හුරිහා එච්චෙවස් තෙන කොට ගන්නවය වමා යන්සිල් මිනස් සමායි උඩුම් ෆෑබා හුරිහා එච්චෙවස් තෙන කොට ගන්නවය වමා යාඋජු ෆීහාදි උඩන් අරා හුරිහා එච්ච මච්චන් අරා හුරිහා එච්චෙවස් තෙන කොට ගන්නවය وهو معكم أينما كنتم تبامهم بكم متنقة تبامهم نائكو كلاغ ودغنبه والله بما تعملون بصير تبامهم كراه ريها كما كلاغ بالله ودغنبه enko mi ayatun ge benge kalange ilmu fuluge zariyan huriha ich wasalagen mani adi kalange bellewumuge haysiyatun huriha ich wasalagen kalange kalange bodigen mani hema engijje kalange alatakun na hoge bodigen mani kun haysiyatakum ka mi gotan algonum gabul kuranje bay mi gabul sufinge aqida onnani allah huriha ich ge tere ge bodigen be ei sufinge aqida ei shirkuge aqida ಅಲ್ಲೋ ಜಾತ ಫುಳಾಗಿ ಹುಡುಗ ಮನಿ ಹಂಗೆ ಹುಡುಗ ಮತ್ತೀಗ ಎನ್ನ ಮೆಚ್ಚ ಕಲಾಂಗ ಇಲ್ಲು ಫುಳಾಗಿ ಹುಡುಗ ಹೇಳತಕ್ಕನ್ನ ಹಾಗೆ ಹುಡುಗಂಬೆ ಕಲಾಂಗ ಬಲ್ಲವ ಹುಡುಗಂಗೆ වමා එකක හුරිහා අර්ථකුණාහුගේ කලාංගේ ඔඩිගෙන් ඒ හයිසියතුන් හුරිහා අර්ථකුණාගෙන් කලාංගේ ඔඩිගෙන් වනි ඉදාරවනි වලයිස මනා කවුලිහි වහුව මාකුම් වහුව මාකුම් තියබෑමුනාහුගේ කලාංගේ ඔඩිගෙන් වේ බුනීමා ඒගේ මානෙන් නුනේ ඒ කී අන්නහු මුඛ්තලිතුම් බිල් ඛල්කි අර්ථකුණා එකුවගෙන් කලාංගේ වාකුම් ඒ නුනේගේ මානෙ ෆයින්න හාදා ලා තූජිබුහුල් ලුගා මී අරබි බස් දලීල් පුරා මානෙන් නුනේ mi arabi bas dalil pura maane nune අල්ලාහ් වලත කුන්නා හුග වොඩිගෙන් බුමේ බුනීමා ඒග මානේ කිමි හුන්නා ඒක හුග වේකේ නූනේ ඒක මිසාලෙන් ජානි වහුව ඛිලාෆුන් මා අජ්මා අලයිහි සලෆුල් උම්මා අදි උම්මතුගේ සලෆුන් වෙස එකම එකමුගේ එකමුගේ ඛිලාෆ රේවන් එයා ඛිලාෆ උම්මතුගේ දන්න බේකලුන් ඉජ්මා වෙෆාවා ඉජ්මා ආවස් ඛිලාෆේ කන්ත ඒ උම්මතුගේ දන්න බේකලුන් ඉජ්මා වඩාගෙන ෆවනේ අල්ලාහ් ذات ෆුලාගෙන් අයිවන උඩුගේ මතීග උඩගෙන් වාගෙන وخلاف ما فطر الله عليه الخلق adi allahu ekame ke macha insana ga fitoren de vikanta takawes khilaf e bahi fitrata insana ga fitrata wes khilaf e go tamana kuro e ki hine mihar misal mi jasani balil qamar ayatu min ayati allah handa ki allah subhanahu wa taala ge ayat taw ge tereng ayati ki ekala kula dumwanta kama dalil kura he ki taw ge tereng hekke ki min asghari makhluqati adi allah ge kudi makhluqun tereng makhluqe ki කුදි මහලූන් වෙතර මෙහි මනවනදි කුදි මහලූන් වෙතර මහලූකේයි වහුව මවදුන් ෆිස් සමායි ඒ උඩුගය එනි හඳු වහුව මාල් මුසාෆිරි වගහිරිල් මුසාෆිර් අයනම කාන එකමකෝ ඒ හඳු එබවේ දතුරු පුරා මීහාය දතුරු නුකොන් හුන්න මීහාය අයකුගා මිතා හුන්න මීහාය වෙසෙබ ෆෙනේ ඇමරිකාග හුන්න මීහායන් එව ෆෙනේ සෞදි අරබියාග හුන්න මීහාය වෙසම ඒ හඳු එෆෙන්නන්නේ ඒ නෑ හුගවසේ හඳු මී නෑ හුගවසේ හඳු ඒ නෑ හුගවසේ හඳු දතුරු පුරා මීහාය දතුරු කරමුන් දාරු හමයි හඳු එන එක්කොද්දේ එහඳු එනායක එකමකෝ ඒ මතීගේනි ඒ හුරි හැච්ච කුර මතීගා මා දුරුගේනි හඳු මෙහර මේ ඉන්සානාගේ නිස්බතුම් මිසාලෙ මිජස්සවන් ඉන්සානාගේ නිස්බතුම් මිසාලෙ මිජස්සවන් එච්චෙන් එච්චක එකුගවීම වුමේ බුනීම ඒගේ මුරාදෙන් නුනේ එයා එකුගවුමේ ඒ අරබින් මිබුරණී හඳුවනී දතුරුවරියාය එකුගය එබහි දතුරුවරියා මකු දක්ක හඳු එහෙන්නම දතුරුවරියා කෑරීගෙන අල්ලවේ ඉසාවකුණුන් එනා ගුලිෆෙන්නුන් ඒතියවනී එහෙම අරබි බහුගා එච්චෙන් එච්චකා එච්චකා එහුගව මේ එව බේනුම් කුරේ আদি කිතම්මෙ දුරෙග්ග වියස් ඒගේ ෆෑදා ඒනය වා කමුග වඤ්ඤා ඒගේ ෆෑදා ඒනය වා කමුග වඤ්ඤා ඒ තියනය හුග වේ බුනේ වේ අරබි බහුග ඒගොතුන් අල්ලාහ් එකලාගේ ඉල්මු ෆුල කලාගේ දෙනවොටිගෙන් වේ අර්ශීග මතිගේ ඉස්තිවාය වොටිගෙන් ඉන්නේ උමා එකුගෝ සින්සානා කුරා හුරිහා අමලේ එකලාගේ වංහනාවගෙන එවස් කම ඉන්න අල්ලාහ් ලා යඛ්ෆා අලයිහි ෂයිඋන් ෆිල් අර්ද් වලා ෆිස් සමා උර්තහුගස් බිමතිගස් අදී එවස්තනක එකලංගෙන් වන් හනාවෙකින් වහම එකෙච්ච එවස්නේ එකලංග උරියා චෙග්ග උරියා චකාහුග උරියා මහලෝකුන් නායුග බොඩිගෙන් මුමේ පුනවේ බහුගේ මුරාදකි එයි وهو سبحانه فوق عرشه එකලංග බොඩිගෙන් වනි අර්ශික මතීගේ රකීබුන් අලා ඛල්කිහි ඉන්සානා කුරා එබෙහි මහලෝක තකුන් ඛල්කු තකුන් කුරා හුරියා කමෙක්ගේ මච්ච ෆාරේ බොඩිගෙන් නවේ එකලංගේ මුහයිමිනුන් අලෛහිම් බල්ලවා බොඩිගෙන් වේ එකලාගේ මුත්තලියුන আলাইහිම් එමීහුම් කුරා හුරිහා කම එකලාගේ දෙන වඩගෙන් බල්ලා වඩගෙන් ඉලා ගෛරි ذلك මින් මානි රූබියති මිහු රිහා කම මිහිමෙනගෙන් මෙවනි එකලාගේ රූබියතන් ඊමාමුගේ තෙරේක මේ හිසාබයෙන් කුරු කොල්ලාන ද සුවාලින් ඔබේ ලොක් සුවාල කොම්මසලේක නේ නේ නේ අස්හාබය කලුගේ මේ දකුණේ ebeka ebekalum bahusu waskurabbi masalenu masale ebekalun gebedden tie bamihum Allah detir maabudan visnar hai visnam visnam gos bai far shaytan ahitan arane den Allah heddi ka akba den Allah heddi ka hisab den auzu kiya are eha maccha nu dar sikon eha maccha fikur kuran na dar ernu bai dar e kahala bai kadate den qadara behe gotun e bahur kommes waraka بيكلونجه هيبولوغ شك وفدي في قدرا به غتون اي ورا اختلاف فا مسألة ميهم بعضو دملا غسفا مسألة قدرا به اي أنا عبد الله بن مسعود بن مدار وما وما منا إلا තිමන්නමගේ තරම් එකක් වෙස් නොවේ හිතන් ඒගේ වස් වාස්තන්නා අන්නාන මීහ එහෙන්නම වෙස් මි දුවා කීම අල්ලාහ් ඒනගේ හිතුන් එකන්ත ෆිල්ලා දෙවානේ එබැන් ඒ දුවාස් අල්ලාහුම ලා ඛෛර ඉල්ලා ඛෛරුක වලා රීහ ඉල්ලා රීහ ඒ දුවානේ බනස් වලා ඉලාහ ඛෛරුක අල්ලාහුම ලා ත්වෛර ඉල්ලා ත්වෛරුක වලා ඛෛර ඉල්ලා ඛෛරුක ඒක තං ආසි දුවානේ ඒ ඒ දුවා කීම එකන්ත අල්ලාහ් ෆිල්ලා දෙවානේ අබ්දුල්ලාහ් ඉබ්නු මස්ූද් විදාවන ඒකත කදරා බෙහෙ ඒකතුන් කොමස් වරකේ ගොරි මස්සලා උපෙදිෆා ඒගොත්තන් ඒ වස්වාස් එබිවා ගොතක ඉන්සානගේ විස්නු මංගේති එහා බොඩ නාන්නාතිය මෙර අල්ලාහ් කොම්මෙ මිහකස් මිවා ගොතකී ගින ෆාරම් මි විස්නනි ඉන්සානගේ නිස්බතුන් අල්ලාහ් දෙතේ එහෙම් විස්මිය මිනු බෑව මෙර අල්ලාහ් ලිව්වා ෆෙවනි මහලූගුන් හෙද්දෙමුගේ ෆන්සාස් හාස් අහර කුරින් ලව්හුල් මහ්ෆූ එමෙ ෆරතන් අල්ලාහ් හෙද්දි ගනා ඉන්න අවවල මා ඛලක අල්ලාහ් අල් කලම් اللهم فرتم هدي وجهي قلمه وقال له اكتب قلم الله يكون في لياش وقال ما اكتب ولم يدارني كوچين هليان قال اكتب ما هو كائن الى يوم القيامه لياره قيامته ما بانه ريا එව කුතු ගලන් ලිය නිම්මෑ ලිය නිම්මෑ එයි මහලුන් අදි හෙද්දෙම ග ෆන්සා සාසහර කුරින් හුරිහා කම දුනියක හිඟා බාජ්‍යවරනා අබාජ්‍යවරනා හුරිහාච්ච නිමිෆා එම් බෙන් අසාබේ කන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මි බයිපස් පුරතකාමෙදු එමි මස්සලනි ජිහෙදී රසූලුල්ලාහ සමෙද්දා සාබය කරන විදාලවනි තියබෑ මීහුම් na ingehe ganam wani hike fae foi wani da pare fae huriha kame mi duniya ke mega hurika mi liye ni mi fawa kanta den asabe kan vidal ne me jati man namen den amali takurun du kolla e fota baro sabe gen tiben tiben he tibi asem meran alo hebbe hadis ru kan unake amal qurar wa kullu muyassarun lima khuliqa lah komme mi hakave se mi haku e kamakatta ka hedde u kame hedde unu kame wani fahi webe එම්මා මි කන්තකාමතක මේ වාගත කීතුග මේ කුඩකෝ සුවාල්තකින් උපදිගෙන් දාන යන අල්ලාහ් ලිබ්බා නිමිෆාවා කම දෙන් ඉන්සානන් හැම ඉක්තියාර දෙවිගෙන් වේහෙ එන හෙදි හෙතෙද මග ඉක්තියාර කරනවත එනම් කම ඉක්තියාර කරන විලිය නිමිෆාවා කම යන ඉන්සාන අස්තුමි එහා බොඩ මස්සෙන් බොඩ ඉල්මරින් වරෆස එහා මිකන්ත නිම්මා වේලා අස්තුමා බොඩ මේ අල්ලාහ්ගේ ලිබ්බා කම කම දු ඉන්සාන විශ්නා කන්නු ජිහේ ඒ ඉන්සානකෙන් ගේ තේ ඉන්සාන අල්තර අල්ලාහ් ලියු වෆෝති කිනක එවස් කම ඉන්සාන කන්නේ ගේ උම ෆහු ගනු එම එකමා දෙතර ඉන්සාන විස්නා කන්නු ජී අල්ලාහ් ලියු වෆෝති කොන් ගත කාම තු එන බලම් විහි වමල් කුරවේත ඒ නැකන්නේ හම කාමස් මජ්බුර් කුරාන ෆරාත් කුරි මච්ච නොබෑමල කොෆකම මෙමිය කුස්මන මෙ අල්ලාහ් තිබන්නා දෙතර මින් වර කුරවි ගොතේ හේවමල කොෆෙන්න පුනේ බස්ම වෙහෙන්න හම හේවමල කොෆසේ වෙත්ත එහෙම් පුනේ වෙගේ නෑ එහෙකම අල්ලාහ් සුබ්හානහු වතාලා ඒකෙන් මේ කුරුකොබ්බුනේ වේනි අල්ලාහ් සුබ්හානහු වතාලා නියුවාෆ වාතිව ඉන්සාන කුරානියන් නුකන්ත ඉන්සාන කුරාන තීව අල්ලාහ් ලියුබේ කලංගේ ඉල්මු ෆුලුග ෆුරිහමක ඒකෙන් ගෙච්ච කි අල්ලාහ්ගේ ඉල්මු ෆුලුග ෆුරිහමක අල්ලාහ්ගේ ඉල්මු ෆුලු කසියාරවගෙන නුතා සාලක මීහක බරාබර කුරාකම් මේ බරාබර දරුසන් හාසිරවා මීහක දිමාල මිසාලකන් අල්ගොණ විගුණනි මාතම බෙසන්නානේ කලේ මිතන දර්සවට අනේ අනේ සමායස් ඒකත් අනේ රේස මොනවාද වාසන්නානේ අනේ රේකුණා එනේ ඒකෙන් දේහවනි කොච්ච ඒකෙන් දේහවනි අලගොඩම ඉන්සානුන්ගේ ඉල්මු උනිවෙකෙන් වාක එන බරාබර හමා දෙකම කෙද්දවකුණා අන්නානේ බුනි දුවකුණා ඒ ඉල්මුගේ උනිකා එකම අල්ලාහ් සුබ්හානහු තාලා සහ මාදම මිනිකම වානේ මාදම මිනිකම වානේ ලිව්වා වකම කසියාර වගේ නදාන සෞභාග්‍ය කරන් ඉල්ම ෆුල් ගනෙන් උනිකමෙන් එන්නස් යාර ඉන්සානා පුනා කන්තන්ගේ මුස්තකබල වෙගෙන් එනු දනි එනක ඉල්මුගේ හුරි උනිකමුන් අල්ලාහ්ගේ ඉල්මු ෆුලුගේ උනිකමෙන් නෙන් එහෙන් කමුන් එකලාගේ ලියුවා ෆේවා කන්තත්තවාන එහෙන් කමුන් අල්ලාහ් ලියුවිති මජ්බූර කොගෙන් ඉන්සානා කම කුරානී කිනෝ ඉන්සානා කුරානති අල්ලාහ් උරිහා කම ලියුවා ෆේවා ඒ amiharu qadaya qadara eti ebahuri tafaat qadaya qadara miharu qadara ki minbar kurawafava goi ekanna nanne badal den qadoyen eba ade badal qado qadoya ki allah emiyaka detre e wagutakwe kurawaniya e wagutum wagutum ekam begenda miharu qadoyen mi badal annani minbar onnani liwe fani miharu qadoya qadara e detrege mori faragu minbarake maakurin allah liya nimma fawa kantatta qadoya ki ei niya kurawwa kantatta minbaruge dashmu minbar fuluge darum niya kurawwa munda kantatta qadoya ki qado badalu ve duwa rasulullah hadis kurawwa fe la yaruddu la yaruddu dul qadaa illa du'a du'a fiyawa ehin ecche qadaa radden nukure ඒක මානකී දුවාන් කදෝ බදල් වෙගෙන්දේ ඒ මිසාලක මියකු දුවා කුරීමා එenen අන්නන් ඔය මුසීබාතෙන් නව අල්ලාහ් නියා කුරබනි මිසාලක ඉන්සාන කා දෙතරේග මියදු හවීරු එන වරබ්බඩු මුසීබාතෙක් කුරමති වාන බොඩ බයියෙන් මිසාල එන කන්නේ ගේතා එකම කෝ එන අල්ලාහ් මියදු මිස්කිතු ගෙන් දෙක මිසාලක කුරි දුආ ෆාෆ සොයා දෙව මරාදුනිය ගේ වාලා බයන දෙව මරාකන් තතේන දුආ කුරි ඒ දුආ එන එක මිසාල කොම්මෙස් එච්චෙ දෙවුම කොම්මෙස් කම දුනිය ගේ නං හිම්ම වැදෙවුම එන මි දුආ කුරි අල්ලාහ් එකම කෝ ඒ කමෙන් නුවෙවේ එහෙන් නමස් ඒනේ නේගි බොඩු මුසීබාතෙන් එන කිමෙන් උෆුලිගෙන් ගච්චේ මිසාලක එම ඒයි කදව බදලු මිසාලක කදව ඒයි කදව බදලු නියා බදලුවාන එකම් මින්වර ෆුළු ගොන්නාට එවස් එකම් වෙස් ලියවිහ එනම සාකම් මිදුවා කුරීම මිකම් මෙහෙම් බදලුවෙන් දානවා ගදව බදලුවාන මින්වරෙන් නු කදරෙන් නු හර්මි අකීදාගේ මස්සතවර පොඩ දෙන ගන්නන් ජීහේ නෑස්ට මුස්ලිම් මෙයාතු අකීදා එම පොඩ බලි කරිය ෆමියති මුස්ලිමුන්ගේ අකීදා එන්නේ නුවස්සේගේ කොන්සෙප් කම වෙස් අකීදා කී කොන්සෙප් කම වෙස් නෑ මුස්ලිමුන්ගේ කම නමුගා නමුගා මුස්ලිම් උනේ එකම අහලු සුන්න ෆාහගවගෙන් දානි කොන්චකුන් අකීදායි මෙහාරේ මිහුන් නස්වාල් කරගෙන කලේ මිහිර කම කාදෙතර කලිගා අකීදා කි කොබෑ Ele bayan koruyor. O tifal ve fena ki ahlus sunnet cemaat ko miyet ton vatanun to. Mer ahlus sunnet cemaat ki ei akidain faha ka begenda bay. Ei taneggara heggati bi baki bayen hume. විශාරක මියකන් එහෙම පුරි මහි දන්නේ වකිරා රෙග්ගති වකිබයකේ යහලුසනල් ජමාතු එන්නුන් යකීදාන් කොම් මෙතන ගස යකීදා රංගල ජහලුසනල් ජමාතු ගහලු වෙරින් එනයි අකීදා ආ බිතු කුරාන් තලියන සුබ්හාන دليل ثابت قرآن ودليل تكبر ما تيجي كينا مرجع مثالك أبي هم برنا هرب بس ميا ما حق قاتي بيبيمي هنن يكما كوي مي هم بس تنجي رد وني قرآن سنة يتي رد وه فكي هاري تشكا حق قاتي بيا هل بريم بيجن نكرة ولا إبس كوتكا مناقشاكم مناظراكم مباحثاكم إبس تشكم بيجن نكرة ولا حق قاتي بيا علم رين حق قا علم رين كينا مي هم بالي قرآن أبي هم الله وني علم بصيرة دفافة دمتي بما غفر دفتي بمين මිසාල අකීදාව ඒ මිහුන් බලිවානම ඒක මිහක ජීහෙර නොසන්නාන එපද මිහුන්නේ අහග ගොහර මිහක බහස කුරා කබස් නොසන්නාන එමනගේ බලිවාන කී කීනගේ මිහුන් දලීල් දක්කා කීන දලීල් දක්කා එකලාගේ කුර්සී කොළු එවහක දීබා ආදෙමීග අල්ලාහ් කුර්සී කොළු බොඩවගෙන් වේ උඩතකාබිම බුර කුර්සී කොළු මෙයාර කුර්සී අරබි බහම් කුර්සී කියන්නේ අධරාද ගොඩියා කුණිය කියානේ දිවෙහි කුර්සියුන් අදරාද ගොඬි එවත කියානේ කුර්සිය කියන්නේ අර අදරාද ගොඬි ඉෂින්ද ඉන්න ගොඬියා එයම් කියන්නේ කුර්සිය අල්ලාහ් ලිබිවට ගෙන්වේ අර්ෂි කුර්සි දේත් මි දේච්ච කී එකෙච්චෙන්නු දේච්ච කුර්සි උඩතකාමිව වරබඩු আদি আরশ එතක් ගුණයි කුර්සිය වරබඩු আদি අල්ලාහ් රියාච්ච කවරබඩු දැන් මිත් ඉන්සානාගේ සිකුණින් විස්නාෆියා එනම ගුෆර දෙයන්නේ අල්ලාහ් දෙමි ඉස්ලාම් සාක අල්ලාහ් අරුෂික මත කියනෙන් හෙබොඩික මානේ හුරියා චකවර අල්ලාහ් බොඩමික වායර ඒ ඉන්සානාගේ සිකුඩියකුම් ඒ විස්නව ඒ නගේ ඒ සිකුඩියක නිස්බතුම් විස්නාෆි ඉන්සානාගේ නිස්බතුම් ඒනගේ කයිෆියතුම් විස්නාෆි යනු බාවාන මාන මර ඒන විස්නනීවි කුඩ එච්චෙක් බොඩු එච්චෙක්ග කුඩ එච්චෙත් තබේන්දේ එකම කුඩ එච්චෙක් මති බොඩු එච්චෙක් බේන්දුවා කී ගින ෆාර එකශීගම් වා කමෙන්නු ඒ ඒනගේ නිස්බතුම් சாம்பிள் அவ்வளோதான் උඩටා බිමත්තන වසෙද එනු බෑ මාන ඒගොත විස්න ඒගොත මාන කොෆිය බෙහෙම් මාන වෙසාදේ බෑ වසිය කුර්සියුහු සමාවාති වල්ලර් එච්චෙත්තන වස්මුන් එච්ච කවරේක මාන කිබොඩුමු ඒ හුරිහා මුෆස්සිරුන් කුරබ්බාෆවනි එමානා උඩතකා බිමවුර තනවස් වෙගෙන් වේ කුරුසී කොළයක මානක බොඩුවා අවෘතකා බිමත්තන අවස්වේ මුනෆියා එහෙම් මානතගේ බාදේක. යාර දිවෙහිම් මාන කරංජිහෙනි දිවෙහිම් ගසේ කුඩියක් විශ්නේ ගොත. එමිහුන අනකා ශක්කුතව්වේගේ මානනේගේ තර්ජමාගේ හරි දිහි තර්ජමා. ඒති කියා බල. ගින හිසාබතකෙන් විශ්නේ වානු ආය විශ්නේගේ. ඒ ගොතක් කුරීම තර්ජමා. එමිහුන බේනමන්නේ කොමෙ විශ්නේ. එමිහුන ඒ තර්ජමා කුරියරුගේ එමිහුන කීවසේ තෆ්සීර බලයාගෙන නුන් එමිහුන වසේ කොෆ්ෆහුරි. කිලෆ්සි ගොතුන් එයා ඉන්නේ කැහැරි කුරා තර්ජමා එමින් කොල්ලා ෆෙන් ඒකෙන් ගින මිහුන කායතුක මානෙන් විශ්විස් නේ කීම කාය නොවිස් නේ මේ ගුරුවන් තර්ජමා අමහර අල්ලාහ් එයි අරබීග අදි එනුමස් බයි බස්තහුගේ බහුරි මායි කුරුමා එම්මෙ මීහකන් ආහාර මෙන්නේ බුනේ ඒකම මී මිබුනි මීහක ගවායතුක අදබුග ඔන්නනි බස්තහුගේ අදබුග එම්මෙ මීහේ ඒන අමිල්ල ذاتන් නිස්බෙක් කුරායරුග අහර මෙන්නේන මුනාරේ යදබා ඛිලාෆ් කමකි අදබා ඛිලාෆේ මුනාච්චකි එයි එමායික්කම ඉන්සානායක අමිල්ලයකන් නුගෙනවෙන් අල්ලාහ් ෆියවා එකම කොමිසාරක එම්මේ මීහකම් මායිකුර මට්ටකා තිය බෑ මීහුන් නෙබුනේ එයි උර්දු බහුගස් අරබි බහුගස් අරබි බහුගස් රීති බහුම් බේනුම් කුරායරුග උස්තාසුනවස් නුබුනානේ අන්ත කලේකේ අන්තුම් නෙබුනා කලේ මෙන් නෙබුනා එයි අරබි බහුගෙන් නානේ ගොතා ಸಾಲಕ ಉಸ್ತಾದ ಕಾದಿಮ ದರಿವರಕುನು ಬುನಾನೆ ಕೈಫ ಹಾಲುಕ ಕಲೆಗೆ ಹಾಲು ಕೀನಂ ಹಿಗೆ ಉನ ಬುನಾನೆ ಕೈಫ ಹಾಲುಕುಂ ಯಾ ಉಸ್ತಾದ ಏ ಉಸ್ತಾದೆ ಕಲೆ ಮೆಂಗೆ ಹಾಲಕಿ ಕೊಬೆ ಏ ಮಾಯ್ ಕುರ್ಮಟ್ಟಕ ಬೇನು ಕುರವೆ ಗೊತೆ ಜಮ್ಮುಕೋ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ಕಲಾಂಗೆ ಜಾತ್ ಫಳ ಜಮ್ಮ ಕುರವಿ ಕಲಾಂಗೆ ಹುರಿಹಾ ಕಿಬ್ರಿಯಾವಂತ ಕಮಗೆ ವೆರಸ್ ಕಲಾಂಗೆ එහෙන් කමුගේ කලාංගයන් හැම එකනේ ખાસ එහෙන් මිහක ෆඛරුවරි ෆඛරුවරි කමෙත්තායි ෆඛරුවරි කමෙන් ඒ තිමාග අමිල්ල ذاتක මිසාරක එබ්බස් මිහ කන්න බුන දිවෙහි බහොමසේ බොරියක බයිකන් දත්තා මිසාල අලගොඬ විදාලවීම එන්න කෙන පුනාන නුබනාන කමක තිබේ ෆුලා විදාලවී හෙම් පුනාන අමිල්ල ජාතකං ඒ මායි ගොතේ බේනම් කුරුන් ඒ ෆඛරු වෙරිකං කිබුරු වෙරිකං ඒ ඒ බේනම් මෙන්න කුරේ එකමක අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ කිබ්‍රියාවන් තරස් කළා එකලාංගයන් හග්ව කිබ්‍රියා අල් කිබ්‍රියා රිදායි වල් අදමතු ඉසාරියා ගුදුසි හදිසෙක් ගවයි කරවන්නේ කිබ්‍රියාවන් තකන් ඒ තිමන් අල්ලාහ්ගේ රිදායි අදුමයි වන්තකං බොඩු බොඩු වන්තකං ඒති මං අල්ලාහ් ගරි ඉසාරේ අල්ලාහ් බුදුසිය හදිසෙට වයි ඒකෙන් කම තිමන් අල්ලාහ් කිවෙන් තමා ගන්නම් මසයි කොෆි මීහා නරකය මූණ මත වට්ටයල බාංශ එම කිබුරු වෙරි කම එවස් මියකක් දමයන් නුගන වෙන අල්ලාහ් ගෙසි වපුල අදුමයි වන්තකං බොඩු කං අල්ලාහ් ගෙසි වපුල එවස් මියකක් දමයන් නුගන එංගම මීහකං අමින්දයක නුගුණ වෙන තිමන්න ආහාර වෙන්නේ කේ වාගේ ඒනගේ සාතන් ඉෂාරෙක්ක එකමකු බෑවර මීහුණන් ඉෂාරෙක්ක පුන වෙන ආහාර වෙන ඒනගේ ذاتන් එකනි ඉෂාරකම හරවන්නේ බුණුන් ඒ එන බොඩු බොඩු උම එන දලීල් කුරණේ න බොඩු මසයි කුරිකා එකමක එම්මේ මිහක මුඛාතබ කුරාරු අදබ කලේ මෙන්නේ අමිල්ල යකන්න බුණේ අල්ලාහ් ෆියා ඒකම කුර්ආන් ගන සතෝගේ බොහොර මිසක ඉන්නා නහනු නස්සල්නා ذිකර නහනු කියන හරමෙන් හැම කරුම් අහරමෙන්නේ බාවාලෙවි ذිකර කුර්ආන් අදි අහරමෙන්නේ රක්කාතර වේස්වාන එකම දිවෙහින් ඒගොත තර්ජමා කිරීම කාරීචෙන්වාන දිවෙහින් තර්ජමා කරන ජන තිමන්නස් කළා